සංනිවේදන මධ්‍යස්ථානයක් කියලා නෙලුම් කුල්න කියලා විශාල ආසුසට යන කුල්ලක් දාතර තුර ඔක්කොම සංවිධනයකින් කිරේ ඒක නවත්තන දෙවුන්දර ඉඳන් යාපනයට යන්න හොඳ පාරවල් තියෙනවා රියල් පාරවල් තියෙනවා ඔක්කොම හැදුවේ මහින්ද රාජපක්ෂේ යුගයේ දැන් කෙරුවේ මේ යහපාලනය කියලා අර ඔක්කොම ව්‍යාපෘති නැවතුවා යහපාලනය දැන් මිත්‍රවරු කානුවේ තියෙන්නේ කානුවේ තියෙන යහපාලනය ඒ නිසා අපි මේ බුද්ධිමත් සංවාදයෙන් අපි ඇස්සර යුතුයි